සංසග්ගාරාමෝ හෝති ප්‍රතංච රාමෝ හෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි බණහන ඔබටත් 100%ක්ම ප්‍රයෝජනවත් දේශනාවක් 199ක් එහෙම නෙවෙයි. 100ට 100ක්. එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ නම තමයි බද්දිකා මරණ සූත්‍රය. පින්නතොනේ පාලි භාෂාවෙන් බද්ද කියලා කියන්නේ සොඳුරු කියන එකට. මරණය කියන්නේ ඉතින් දිනපතාම අපාතර සිද්ධ වෙන මරණය. එහෙමනම් මේ දේශනාව සොඳුරු මරණය පිළිබඳව. නැත්තම් සතුටින් මැරෙන විදිහයි මේකෙන් කියලා දෙන්නේ. එහෙමනම් මේක 100ට 100ක් අපට වැදගත් නැද්ද? ඇයි අපි මැරෙන නිසා. එහෙනම් මේ දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. බලන්න අපේ පැරණි මිනිස්සු කියන කතාවක් තියෙනව නේද? අනේ මොන දේ වුණත් කමන්නේ. මට සන්තෝෂෙන් ඇස් දෙක පියා ගන්න තිබුණොත් ඇති කියලා කියනෝනේ දාත් කියලා කියලා එහෙම. කියන්නේ නැද්ද? ඔයත්න්ට ඇහිලා ඇති කියනවා. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. සතුටෙන් මැරුණොත් විතරයි සුගතිගාමි වෙන්නවත් පුළුවන් වෙන්නේ. දුකෙන් කනගාටුවෙන් අඬාගෙන දොඩාගෙන අනේ අපොයි කියාගෙන මැරුණොත් ඒ කියන්නේ කායික දුබලතා ඇති වෙන වයසට යනකොට. හැබැයි හිත තියෙන්න ඕනේ මලක් වගේ. අන්න එහෙම මැරෙන්න පින්නතුනේ මේ දේශනාව හරියම ಉಪකාරයි. ඉතින් මේක මරණය හා සම්බන්ධ දේශනාවක් නිසා මරණය ගැනත් වචනයක් දෙකක් කියන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් ගින්ජිකාවසත කියන ගඩොලෙන් කරපු ආරාම වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට නම භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා මහණනි මොකක්ද ඔය කරන භාවනාව? ඒක හාමුදුරු කෙනෙක් කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. බොහොම හොඳයි. කොහොමද ඔය නම මරණ සතිය වඩන්නේ? ඉතින් මේ හාමුදුරු කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ මම අපේක්ෂා කරන්නේ මට එක දවසක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. හිතේ හා මගේ බලාපොරොත්තුවක් නැහැ. කියන්නේ තථාගත ධර්මයට අනුව එක දවසයි මට ජීවත් වෙන්න තියෙන්නේ කියන සංනාමයි මට තියෙන්නේ. ඊළඟ හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒ හාමුදුරුවනේ භාගතුන් වහන්සේ මන්නම් එක වරුවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංනාමයි මට තියෙන්නේ. ඊළඟ හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ කියනවා එක පින්න පාපයක්. පින්ඳ පාතයක් යන කාලේ මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ හය නමකගෙන් ඇහුවා. හත්නි හාමුදුරුවන් ඇහුවා මේ නම කොහොමද වඩන්නේ? එතකොට ඒ හාමුදුරුව කියනවා භාගතුන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිළ උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියන සංඥාවක් කො මට තියෙනවා. අටවෙනි හාමුදුරන්ගෙම ඇහුවා. උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම නම් වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි මට තියෙන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ අර පන්ති කාමරයක ඉන්න ගුරුවරයෙක් වගේ මේ ස්වාමීන් වහන්සේලාට රමට ලකුණු දුන්නා. මරණ සතිය සම්බන්ධව. උන්වහන්සේ වදාලා මේ මරණ සතිය වඩපු මේ අට නමගෙන් හය නමක්ම අසමත් කිව්වා. දෙනමයි කිව්ව සමත්. කවුද? කටට ගත්ත බක්පිඩ උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නමක් උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නමක් විතරයි කෝ සමත්. ඒ අනුව බලනකොට පින්නතොනේ අපි කොච්චර අසමත්ද කියලා හිතන්නකෝ. අපි හිතාගෙන ඉන්නේ තව ඉතින් අවුරුදු 20ක් ජීවත් වෙයි. දැන් මේ වයෝ වෘද්ධ මිනිස්සු මට ඇවිල්ලා කියනවා කතා කර කර ඉන්නකොට අනේ හාමුදුරනේ අපේ කාලේ නම් ඉවරයි. ඕන්නම් අපි තව අවුරුදු 15ක් 20ක් ඉඳී. මට පේන අවුරුද්දක්වත් ඉන්න බෑ වගේ. ඒ මොකද මරණ සතිය වදලා නැහැ. මෙතන ඉන්න කාටවත් අමුතුවෙන් බන කියන්න ඕනේ නැහැ මැරෙනවා කියන එක. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මරණානුස්මතිය වඩලා නැහැ. මරණ සතිය පුරුදු කරලා නැහැ. මේක ඍණාත්මක පැත්තක් කියලා හිතන්න එපා. මේ මරණ සතිය වැඩිම ධනාත්මක පැත්තක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් වදාලා. ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අවුරුදු 100ක් ජීවත් වුණොත් මාස කීයක් ඕගොල්ලන්ට හම්බෙනවද? දැන් අද කාලේ නම් අවුරුදු 100ක්ම නැහැ නේද? කමන්නේ අපි 100යි කියමුකෝ. 100ක් හිටියොත් අපිට මාස කීයක් හම්බෙනවද? මාස 1200යි. එතකොට 100ක් ඉන්නේ නැති නිසා 200 කපන්න වෙනවා. ඒක මාස 1000යි. පරමාවිස වින්දත් මාස 1000 ජීවත් වෙන්න. දැන් බලන්න පින්නතුනේ මේ 2023 ලැබුවා. මට නම් අද ඊ වගේ. දෙසැම්බර් මාසෙත් දැන් ගියානේ. බලන්න මාස යන මේක හොයන්න පුළුවන්. මොන තරම් බලාපොරොත්තු අදිස්ථාන මොනවා තිබ්බත් මාස 1000කට වඩා ජීවත් වෙන්නේ නැහැ. ඒකක් පරමාවිස බින්දුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් කීයක් ජීවත් වෙනවද? දවස් කීයද? 36000 36000 දෙයනේ මේ දවස් මාස එහෙම නෙවෙයි. ඉතින් අවුරුදු 100ක් ඉන්නේ නැති නිසා 6000 කපන්න වෙනවා. තවත් 30000යි. දැන් මේ අයගේ අද ගෙදර ගිහිල්ලා බලන්නකෝ. වයස දාලා දවස් කීයක් ජීවත් වෙලාද කියන තරුපෙනේ. තව දවස් 500ක් තියෙන්න පුළුවන්. පරමාර්ථින්ද 1000ක් තියෙන්න පුළුවන් නේද? ඉතින් එහෙමනම් පින්නතුනේ කොච්චර පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ? ජීවිතය කියලා කියන්නේ දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවය කියන්නේ ඒකනේ. අන්න ඒ වගේ තමයි අපේ මේ ජීවත් වීම. ඉතින් මේ යථාර්ථය හොඳට තේරුම් ගත්තොත් විතරයි මේ බුද්ධ ශාසනයක් ලැබපු වෙලාවේ අපට කුසලයක් හරි හොඳට කරගන්න ලැබෙන්නේ. ඉතින් එහෙමනම් දැන් පින්නතරට තේරෙනවා කවදා හරි කොතන හරි කොහොම හරි අපි මැරෙනවා කියන එක. ඉතින් මේ මරණය සතුටු මරණයක් කරගන්න ඕන. ඉතින් මේ දේශනාවට පාදක වෙච්ච කාරණෙත් හරි ලස්සනයි. හරි අපූර්ව කාරණයක්. ඒක තරුණ කණ්ඩායමක්. කියන්නේ තරුණ පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආව බණහන්. ඉතින් ඒ කාලේ 100 200 500 වම නෙන්නේ. මෙතන තරුණයෝ සාමාන්‍ය 20ක් හිටියේ. බණ අහලා මේගොල්ලෝ ඔක්කොම තීරණය කරලා අපි ඔක්කොම මහාන වෙමු කියලා. මහාන වුණා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේගෙන් භාවනාවක් ඉගෙනගෙන ඈත වනයකට කියලා භාවනා කළා. හැබැයි භාවනා කළාට මේ ස්වාමීන් වහන්සේ ළඟ සිට එකඟ වෙන්නේ නැහැ. පරණ දේවල්මයි මතක් වෙන්නේ. පරණ කරපු රාගික අරමුණු, දේශ අරමුණු. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කළා අපි මහාන වුණේ නිවන් දකින්නමයි. ඇයි අපිට මේ පුංචි සමාධියක්වත් නැත්තේ? ඉතින් ඔන්න දැන් ඉරියව් හතර පාවිච්චි කරලා දැන් ඉරියව් තුනට බැස්සා. ඒ කියන්නේ නිදා ගන්න ඉරියව්ම නැවැත්තුවා. ඒ තරම් වීරියෙන් භාවනා කළා නමුත් ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට මේ හාමුදුරු කතා කළා මේක හරියන්නේ නැහැ. අපි යමු සවැත්නුවරට. කියලා බුදුරජාණන් වහන්සේ හම්බෙලා මේ කතාව කියමු. ඒක ඔක්කොම තීරණය කරලා දැන් පාසිවුරු අරගෙන සවැත්නුවරට වැළියා. බුදුරජාණන් වහන්සේට වැඳා උන්වහන්සේ පිළිසඳර කතාවේ යෙදුණා. ආගිය තොරතුරු ඇහුවා. හැබැයි බණ කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ හිතුවා අද බණ කිව්වේ නැතුවට හෙට විතර කියයි. මේ ආපු ගමන්නේ. දවස දෙක ගෙවිලා ගියා, සති ගණන් ගෙවිලා ගියා, මාස ගණන් මුත් ගෙවිලා ගියා, මාස 3-4ක්ම ගියා. එක බණපදයක්වත් මේ හාමුදුරුවන්ට කිව්වේ නැහැ. දැන් මේ හාමුදුරුවෝ දැන් මැලවිලා වගේ ඉන්නව අර සංඝ පිරිස දහස් ගාණක් සංඝ පිරිසනේ. මැලවිලා වගේ ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ මේක දකිනවා. ඒකනේ සරියුත් මහරහතන් වහන්සේට අම්මා කියලා කියන්නේ. දැන් ගෙදරක අම්මා කෙනෙකුට ළමයි කොච්චර හිටියත් එක ළමෙක් ප්‍රශ්නෙක ඉන්නවා නම් අම්මට හංගන්න පුළුවන්ද? බෑනේ. අම්මට අහු වෙනවා. පුතා ඉන්නේ ඉච්චර හොඳ හිතකින් නෙවෙයි කියලා අම්මට අහු වෙනවා. අම්මට හංගන්න බෑ. අන්න ඒ වගේ තමයි සරියොත් මහරහතන් වහන්සේට මේක පෙවුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කරගෙන ගහක් මුල වාඩි කරලා හැබැයි මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි අසහනයකදී ඉන්නේ. ඉතින් කියව කතාව. අනේ සාරිපුත්‍රයන් වහන්සේ බලන්න අපිට නිච්චදී අපි සද්ධාවෙන් මහාන උනේ. ඉතින් අපිට මේ හිත එකඟ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ තාම කමඨහනක් කළොක් කරගන්න. උන්වහන්සේ අපට මුකුත් දේශනා කරන්නේ නැහැ. ශරීරොත් මහරහතන් වහන්සේ බැලුවා මොකක්ද හේතුව? නුවණින් මලනකොට දැක්කා මේ හාමුදුරුවරුන්ට මේ ජීවිතේ නිවන් දකින්න බෑ. නුවණ දිනු කරලා නැහැ. දැන් හිතන්න මෙතෙන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දැන් බණ කිව්වත් මේ අත්ංගේ නුවණ මොහු කරා ගිහලා නැත්තම් මේ අත්ංට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙනම් කුසල රජු කොච්චර බණ ඇහුවද? කොසල් රජුරන්ට සෝහන් වෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා. සරුවත් මහ රහතන් වහන්සේ කිව්වා "වැත්නි මං ඔබ වහන්සේට බණක් කියන්නම්. හැබැයි මම බණ කියන්නේ නිවන් දකින්න නෙවෙයි. මාර්ගඵල ලබන්න නෙවෙයි මම බණ කියන්නේ. මම බණ කියන්නේ සතුටෙන් මැරෙන විදිහ කියලා දෙන්න කිව්වා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් නේ. මුළු ත්‍රිපිටකයේම මෙහෙම තැනක් මම දැක්කමයි. දැන් මම මේ ධර්මාසනේ ඉඳගෙන මෙයත් අන්න කිව්වොත් මං අද බණ කියන නිවන් දකින්න නෙවෙයි මට ඕන එකක් කියලා කිව්වොත් නිකන් කැටලුවක් තියෙනව නේද? ඉතින් දැන් මේ රහතන් වහන්සේ නමක් කියනකොට ඒක ලොකු ප්‍රශ්නයක්. ඇයි සරුවත් මහ රහතන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කළේ? එහෙම ප්‍රකාශයක් කළේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. මොකද මේ හාමුදුරුවන්ට හිතුනොත් බුදුහාමුදුරන්ට බැරි වැඩේ සරියොත් හාමුදුරුව කොට දාලා දෙයි කියලා වගේ හිතුනොත් ඒක බුදුරජාණන් වහන්සේට අගෞරවයක්නේ. අන්න ඒ නිසා තමයි කිව්වේ මම් බණ කියන්නේ මාර්ගඵල ලබන්නට නෙවෙයි මම් බණ කියන්නේ සන්තෝෂෙන් මැරෙන විදිහ කියලා දෙන්නේ. එහෙනම් දැන් මේ පින්නතුල මේ කාරණා හය අහන්න ඕන හරීම වැදගත්. පළවෙනි කාරණේ තමයි සතුටෙන් මැරෙන්න නම් කම්මාරාමෝ හෝති. ඒ මොකක්ද? සන්තෝෂයෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න ඕන. මේ අත්බන එක මාර කතාවක් නෙකිර නේද? අපි කොහොමද වැඩවලින් අයින් වෙන්නේ කියලා හිතෙනවනේ. පින්නතුනේ මේක ටිකක් තේරුම් ගන්න. මෙතන කියන්නේ මූණ හොදන්න එපා, ඇඳුම හොදන්න එපා, ගේ අතු ගන්න එපා, කෑම පිස ගන්න එපා කියන එක නෙවෙයි. මෙතන කියන්නේ ජීවිතය අපි සැලැස්මකට අනුව ගෙන යන්න ඕනේ. නැත්තම් මේ අවුරුදු දවස් 30000 නිකං කන්දක් වගේ බරක් තියාගෙන ඔය මිනිස්සු ගත කරලා දානවා. මේ ජීවත් වෙන කෙටි කාලේ ඇත්තට හොඳට ජීවත් වෙන්න බෑ. ඇත්තම කියනවා නම් අපේ මිනිස්සු පංචකාමයට නිද දන්නේ මම මේ පංචකාමයේ විඳින්න කියන එක කියලා කියනව නෙවෙයි. ගිහිව හැටියට ඒකවත් දැනගන්න බැ සතුටින් ඉන්න. මේකවත් දන්නේ නැහැ. එහෙනම් අපි මේක ටිකක් හිතට ගන්න ඕනේ මොකද්ද මේ කතාව කියලා. පින්නතුනේ අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලමු ඇයි අපි වැඩ කරන්නේ කියලා. ඇයි අපි වැඩ කරන්නේ? ජීවත් වෙන්න රස්සාවක් කරන්න බෑ. ඒ නිසා අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ ඇයි? කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා උදව්වක් පිණිස අපි වැඩ කරනවා. එහෙම කරනව නේද? ඊළඟට අපි වැඩ කරන්නේ ඊළඟට වැඩ කරනවා වැඩ පිනිෂ වැඩ කරනවා. ඒ කියන්නේ වැඩ නැතුව ඉන්න බෑ. දැන් සමහරු කියන්නේ මට වැඩ නැත්තම් පිස්සු වගේ කියලා කියනෝ නේද? දැන් අම්මලා ඔය කුස්සියට මුළු තැඟට ගියාම අතන තියෙන බඩුව මෙතෙන්ට ගන්නවා. මෙතන තියෙන බඩුව අතෙන්ට ගන්නවා. වැඩ මවනවා. එන වැඩ වුණා. එහෙමනම් මේ ශරීර කූඩුව යන්ත්‍රයක් කියලා හිතන්න. ඇත්තම මේක යන්ත්‍රයක්නේ. නේද? හાર્ට් එක වකුගඩු මේ ඔක්කොම බලපුවහම මේක එන්ජිමක් වගේ. එහෙමනම් මේ ශරීරය යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න යන්ත්‍රේ නතර කරන්න ඕනේ නැද්ද? දැන් දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. එහෙනම් කාර්යක නතර කරන්න ඕන. කාර්යක නතර කරොත් තමයි කාර්යක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ජීවිත යාත්‍රාවේ යථාර්ථය දකින්න නම් මේක නතර කරන්න වෙනවා. එහෙමනම් පින්නතොනේ අපට විශ්‍රාම කාලයක් තියෙනවනේ. නේද? මේ විශ්‍රාම කාලය අපි විඳින්න ඕන. අපි අය ප්‍රොජෙක්ට් පටන් ගන්න පෙන්ෂන් ගියාට පස්සේ. අවුරුදු 75ක් කතර ගියාම ඉඩම් ගන්නවා, ගොඩ කරනවා, තාප්ප ගහනවා, අර තමයි මෙතනයි. තම දවස් 100ක් 200ක්වත් දීන්නේ හැබැයි කල්පයකට වැඩ පටන් ගන්නෙ පෙන්ෂන් ගියාම පස්සේ නෙවෙයිද? එහෙම තමයි. එහෙමනම් බලන්න අන්නේ ව්‍යාපෘති තමයි නවත්තන්න කිව්වේ. බලන්න වයසක මිනිස්සෙක්ගේ ඔළුව වැඩ කෝටියක් තියෙනවා නම් ඒ මිනිස්සයාගේ ඔළුව නිකන් යකාගේ කම්මල වගේනේ. ඒ අතන වැඩයි මෙතන වැඩයි සනසිල්ලක් නැහැ. එන්නතේ මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් ඔය සමහර අම්මලා ඉන්නවනේ. වයවෘද අම්මලා අපිව හම්බෙන්න ආපුවාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට මගේ වැඩ නම් දැන් ඉවරයි. මට තව එක වැඩක් ඉතුරු වෙලා තියෙනවා. මගේ ඉතුරුක් විවාහ වෙලා නැහැ. එහෙනම් මෙයක් කාට හරි බන්දලා දුන්නොත් මට සන්තෝෂෙන් ඇත්ත එක පියාගන්න පුළුවන්. අර බලන්න. එක වැඩක් හරි ඉතුරු වෙලා තිබ්බොත් සන්තෝෂෙන් නැරෙන්න බෑ. ඉතින් එහෙමනම් පින්නතොනේ අපි දක්ෂ වෙන්න ඕනේ. යම් කිසි වයසකට එනකොට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. Tamante අපින්න මොදල් තියාගෙන දරුවෙක්ගෙන්වත් අතපාන්න නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ක්‍රමේ හදාගෙන බණක් අහනවා. ඉතින් කිහියෝ හැටියට ඕනනම් ට්‍රිප් එකක් යනවා. නේද? ඊළඟට භාවනාවක් කරනවා. කියන්නේ ජීවිතේ විඳින්න ඕන. එහෙම නැත්නම් පින්නතුනි මැරෙනකම් වැඩකොඩ ගහගත්ත මිනිස්සෙකුට නම් සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. ඉතින් හිතලා බලන්න මේ කතාව. එතකොට එදා මේ දේශනාව ශරියොත් මහරහතන් වහන්සේ කළේ හාමුදුරුවරුන්ට. හැබැයි මම දන්නවා අද මම මේ බණ කියන්නේ කාටද? ගිහියන්ට කියලා. එහෙමනම් හාමුදුරුව කෙනෙක් වුණා. වැඩවලට ඇබ්බැහි වුණොත් උන්වහන්සේටත් යහපතක් වෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් පන්සලක් හදන එක, භාවනා මධ්‍යස්ථානයක් හදන එක, ආරාමයක් ගොඩනගන එක ලොකු පින්කමක්. මොකද හැමෝටම උපකාර වෙන දෙයක් නේ. හැබැයි මේ හාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම ඕකට ඇබ්බැහුනොත් අපවත් වෙන කම්මදායකයන්ගේ ගිල්ලන්නේ මොනවද? වැලි, ගඩොල්, සිමෙන්තිනේ කරකට ඇබ්බැහෙනවනේ. එහෙමනම් උන්වහන්සේත් වැඩ ටික නිමා කරන තමන්ගේ මහාන කමේ වැඩ කරගන්න ඕන. නැත්තම් අපරාධයක්. ඉතින් එහෙමනම් පින්නතර මේ කාරණේ මම හිතනවා කාගෙත් ඔළුවලට යන්න ඇති. ජීවිතය සැලැස්මකට අනුවම ගෙන යන්න ඕන. එහෙම නැතුව නිකන් අපරාධේ. මොකද අපේ ආයත පින්නතුන් මේවා අතහර ගන්න බෑ. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා සන්තෝෂයෙන් මැරෙන්න නම් පළවෙනි කාරණය තමයි මොකද්ද? වැඩවලින් අයින් වෙන්නට ඕන. දෙවැනි කාරණේ තමයි බස්සාරාමෝ හෝති. මොකද්ද බස්සාරාමය කියන්නේ? කතාව. වෙනතුනි මීට කලින් අහලා තිබ්බද වැඩි කතා කරන මිනිස්සු දුගතිගා වෙනවා කියලා. ඔය දැන් කාලේ තියෙන මනෝවිද්‍යා පොත්වල පවා මම දැකලා තියෙනවා මුතුහර වගේ පොත්වල මම දැකලා තියෙනවා මම මේ කියන්නේ සමාජගත පොත්වල පවා තියෙනවා වැඩියෙන් කතා කරන මිනිස්සු ඉන්නේ හරිම අසහනෙන් කියලා. ඒක හරියට හරියි. වැඩියෙන් කතා කරන මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. මේකෙන් කියන්නේ කතා කරන්න එපා කියලා එහෙම නෙවෙයි. කතා කරන්න ඕන. අවශ්‍ය දේ කතා කරන නිශ්ශබ්ද වෙන්න ඕන. දැන් බලන්න මේ අත්ංග ජීවිතවලට වැඩියෙන්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? කට නිසා. ඇත්තටම කට පාලනය කරගත්තා නම් ප්‍රශ්න නෑ ඇති. නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සම්නිපතිතානං වූ භික්ඛ විද්වං කරණීය. මහම් එකතු වුණා වැඩ දෙකයි උඹලට තියෙන්නේ කරන්නේ. එක්ක නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් ධර්මය පමණක් කතා කරන්න ඕන. එච්චරයි. දැන් බලන්න පින්නතොනේ කුඩු බොන මිනිස්යාට අපි බයිනවා කුඩු කාර්යයක්. මෝ මේකට ඇබ්බැහි වෙලා කියලා බයිනවනේ. මත් වතුර බොන්න පුරුදු වෙච්ච මිනිහට බේබද්දා කියලා අපි බයිනවා. ඇබ්බැහි වෙලා කියලා බයිනව නේද? මට නම් හිතෙන්නේ කතාවත් ඒ වගේම එකක්. කතාවට ඇත්ත වුණාම පාර යන මිනිස්සෙක් හරි අල්ලගෙන කතා කරනවා නේද? එහෙමනම් මේක පින්නතුනේ ජීවිතේට ලොකු කැලලක්. දැන් බලන්න අපි මාළ ගෙදරකට හරි උත්සවයකට හරි මොකක් හරි දෙයකට ගිහිල්ලා තොර තෝන්චියක් නැතුව කතා කරන මිනිස්සුන්ට බලන්න. මිනිස්සු නිකන් එක එක જાති කියනවා. අපෝ ඔයාට අහු වෙන්න එපා. උතෙන් තහවුනොත් ඉතින් කෝච්චි තහුණා වගේ තමයි. එහෙම කියන්නේ නැද්ද? කියනවා. දැන් බලන්න අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා නම් එයාට නිතින්ම සමාජයෙන් ගෞරවයක් ලැබෙනවා. ඒ නිසා මේ කතාව කියන එක ඇත්තටම පාලනය කරගන්න ඕනේ. ඔය හිමාලේ දැන්ටත් ඉන්නවනේ තාපතවරු. එක එක જાති කිසි ධර්මයක් නැහැ. හැබැයි රැවුලෝ ආගෙන ඔහේ ඉන්නවා හිමාලේ. අදටත් ජොත් එක එක පැතිවල ඕන තරම් ඉන්නවා. හැබැයි මේ එක එක ධාති අයට හිමාලයේ ප්‍රධාන කොන්දේසියක් තියෙනවා. සමහර ඒ තාපසූරු වගේ මත්ද්‍රව්‍ය හිටන් පාවිච්චි කරගෙන ඔහේ ඉන්න අය තවුල්ලවාගෙන. හැබැයි ඒගොල්ලන්ට ප්‍රධාන කොන්දේසියක් තියෙනවා. මොකක්ද මේ කොන්දේසිය? කිසිම කෙනෙක් එක්ක එන කතා කරන්න බෑ. මොකද කතා කරොත් ඔක්කොම එළියට එනවා. එතකොට කතා කරන්න තහනම් අර එන වෙන සිතින් අර තාපතෝරු දිහා බලන යනවනේ මේ හොඳට භාවනා කරන අය කියලා එතන යනවා. ඇති දෙයක් නෑ. හැබැයි කතා කරොත් ඔක්කොම හැදෙනවා. එහෙමනම් පින්නතුනේ මේ කතාව බුදුරජාණන් වහන්සේ මේ දිව උපමා කළේ දැන් මේක එක ඉන්ද්‍රයන්ට එක එක උපමා දීලා කියනවනේ. ඇසට කනට නාසයට දිවට දිවට දීපු උපමාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ දිව කියලා කියන්නේ හරියට කෙටේරියක් වගේ කිව්වා. කෙටේරිය කියන පොරව බලන්න මේ ඇට නැති දිව බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ කෙටේරියක් හැටියට. එහෙමනම් මේ කතාවටම ඇබ්බැහි වෙච්ච මනුස්සයාට සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. ඒක අපිටත් අත්දැකීම් තියෙනවා. මරණාසන්න ආයත පිරිච්චියන්න ගියාම අර බැසින් ගහලා ඔක්සිජන් ගහලා ඉතින් පුදුම විදිහට ඉන්නවා ඒ අර මිනිස්සයා කතා කරනවා දවසක් එහෙම වෙලා තියෙද්දි මම මේ පුතාට කිව්වා මේ තාත්තා මොනවා හරි කියනවා ඒ පුතා පොඩි hinaවක් දාලා මට කිව්වා නෑ නෑ ස්වාමීන් වහන්සේ තාත්තා කතා කරන්න හරිම ආසයි ඉතින් ඕක ගැහුවත් කතා කරනවා කියලා බලන්න මම ඇදහැත වුණත් මේකට ඇද්ද වුණාම කතා කරනවා ගොඩ ගැහුවට වඩා භයානක නැද්ද භයානකයි. මේවා පින්නතල හොඳට දන්නවා මං කිව්වේ නැතුවට. එහෙමනම් පින්නතනේ කතාව පාලනය කරගන්න ඕන සන්තෝෂෙන් මැරෙන්න. ඒක දෙක. තුන්වෙනි එක තමයි නිද්දාරාමෝ හෝති. ඒ මොකක්ද? නින්ද. දැන් මෙයන්ට නිදා ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. සමහර මිනිස්සු ඉන්න උදේටත් නිදි, දවල්ටත් නිදි, රැයටත් නිදි. හරියට පිඹුරු වගේ. එහෙම අයට සතතෙන් මැරෙන්න බෑ කියනවා. පින්නතුන් නිින්ද කියලා කියන්නේ කාලේ කාදමීමක්නේ. දැන් මේ පින්නතුන් නිදාගත්ත වෙලාවට මරුණා වගේ නෙවෙයි. මරුණා වගේනේ. ඒ ගත වෙන කාලේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් නින්දටම ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට සුගතිගාම වෙන්න බෑ කියනවා. එහෙමනම් මේ නොනිදා උඩ බලාගෙන ඉන්න කියලා කියනව නෙවෙයි. මෙතන කියන්නේ දැන් ගොඩාක් කයින් ඇහුවොත් බණක් අහනවද කියලා භාවනාවක් කරනවද? කාලේ නෑ, කාලේ නෑ, කාලේ නෑ උකනේ කියන්නේ. අවශ්‍යතාවයේ තියෙනවා නම් කොච්චර කාලේ හදාගන්න පුළුවන්. රෑ 10ට නිදා ගන්න කෙනෙක් නම් 11ට නිදාගත්තා නම් පැයක් බණක් අහන්න පුළුවන්. උදේ 6ට අවදි වෙනවා නම් 4ට අවදි වුණා නම් බණකුත් අහලා භාවනාවකුත් කරන්න පුළුවන්. පැය දෙකක් තියෙනවා. එහෙමනම් පින්නතුනේ නිନ୍ଦ කියලා කියන්නේ නම් මහා අපරාධයක්. නිନ୍ଦ අවශ්‍යයි. හැබැයි ඒකට ඇබ්බැහි වීමයි හොඳ නැත්තේ. දැන් බලන්න වැඩවලට උනත් ඇබ්බැහි වෙන්න එපා කියලානේ කිව්වේ. කතාවට ඇබ්බැහි වෙන්න එපා. නින්දට ඇබ්බැහි වෙන්න එපා. නින්දට ඇබ්බැහි වුණොත් ලොකු විනාශයක්. එයාට සතුටින් මැරෙන්න බෑ කියනවා. මේක දැනගෙන හිටියේ නෑ නේද? දැන් බලන්න නිදාගත්තත් අපාය යනවා. සන්තෝෂයෙන් මැරෙන්න බෑ. තම මේව පාලනය කරගන්න ඕන. හතරවෙනි කාරණය තමයි ඝන සංගනිකාරාමෝ හෝති. මොකක්ද ඝන සංගනිකාය කියලා කියන්නේ? අපිට තියෙනවනේ පුරුද්දක් පින්නතුනේ අර එකට එකතු වෙලා ඉන්න තියෙන කැනැත්තක්. අම්මයි තාත්තයි දුවයි පුතයි යේලි බෑනයි මොනුපුරු මිනිබිරියෝයි ඊළඟට තව ඥාති මිත්‍රාදී තැඹිලි වල්ල වගේ පිරිවරාගෙන ඉන්න ආසයි. එහෙම එකක් තියෙනවනේ. හැබැයි අපි එහෙම හිතියට කමන්නේ ගිහියෝ හැටියට. ගිහියෝ හැටියට එහෙම ඉන්න ඕන. හැබැයි මේක අවශ්‍ය ප්‍රමාණය දැනගන්න ඕන. අවශ්‍ය ඕන වෙලාවක නිදහස් වෙලා යන්න පුළුවන් වෙන්න ඕන. දැන් බලන්න පින්නතුනි අපි තනියම ආවේ මේ ගමන. තනියම තමයි යන්න වෙන්නේ. ඉතින් පිරිවරාගෙන ඉන්න අපිට තනියෙන් යන්න වුණාම පොඩි බයක් ඇති වෙන්නේ නැද්ද? ඒ නිසා දැම්ම ඉඳලා මේ හුදකලාව පුරුදු වෙන්න ඕනේ. මේ විවේකයේ කියන එක ගැන අපේ බෞද්ධයෝ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. හොඳ කලාව කියලා කියන්නේ පින්නතුන් පුංචි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති දේශනාවෙන දේශනා දේශනා කරන්න කලින් ත්‍රිපිටකයේ මේ අත්තන්ට පාඩම් වුණා. හැම තැනම දේශනා කරපු දෙයක් තමයි අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මහණනේ මේ සතිපට්ඨාන දිනු කරන්න ඕන නම් එක්ක කැලේකට යන්න. එක්ක ගහක් මුලකට යන්න. නැත්තම් විවේක පරිසරයක්, විවේක ශුන්‍යාගාරයක් හොයාගන්න. පින්නතර ඉස්සර මහාන වෙනවටත් කියන්නේ විවේකයේ කණ්ඩ යනවා කියන. දැන් අපේ අය මේ විවේකයේ කියන එක හඳුනන්නේ නැහැ. දැන් ගෙදර ඉන්නකොට කවුරුත් නැත්තම් ඒ chance එක ප්‍රයෝජනෙට ගන්න. ඒ වෙලාව ටිකක් තනියෙන් ඇවිදිනවා. පොතක් බලනවා. ටිකක් භාවනා කරනවා. වත්ත පිටියක් තියෙනවා නම් පොඩ්ඩක් කියලා විඳිනවා. මේක තමයි කාය විවේකය කියන්නේ. මේ හොදකලාව ඉතාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගඵල ලබ ලබන්ට අපේක්ෂා කරන කෙනෙක් ඉන්ද්‍රෝනර කඟ වෙනවා වගේ කියලා. ඒ කියන්නේ අර මේ එකඟක් තියෙන සතෙක් ඉන්නේ. ඌ ඉන්නවා කියන්නේ කැලේ තනියම. අන්න ඒ වගේ හොද කලාව පුරුදු වෙන්න ඕන. හැබැයි මේවා කරනකොට බෝඩ් දාගෙන එහෙම කරන්න යන්න එපා. ආ මං දැන් හොද කලා එන්න එපා. මං ওই පාටි වලට යන්නේ. එහෙමනේ මිනිස්සු. ඒව හරිය මෝඩ වැඩ. එහෙම නෙවෙයි. ඇඟට නොදැනෙ මේවා කරන්න. එතකොට අනවශ්‍ය දේවල් නිකම්ම හැලෙනවා. අපේ අය කියන්නේ දැන් මේ බණ අහලා ගිහම ඔන්න පටන් ගන්නවා වචන විතරයි. මොකොත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම හුදකලාව පුරුදු වෙන්න ඕන. මේක හරියම සැපයක්. ඒතර මේකට හොරු වුණාට පස්සේ ඒක තියෙන සැපය කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. මේ මේ ගෝසාකාරී පරිසරයක් එක්ක ඉන්නවා කියන්නේ මහා ප්‍රශ්නනේ. හුදකලාවට හුරු වුණාට පස්සේ පින්නතේ දෙන්නම යන්න හිතෙනවා. ඒක විශිෂ්ට සැපයක්. ඒක ඉතින් විඳලා පුරුදු වෙලා බලන්න ඕන. ඉතින් එහෙමනම් මේක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන. දැන් මරණයට සෝදානම් වෙන අපි ඒ ගමන තනියම යන්න දෙපේ. ඔය ඉන්න කවුරුත් එන්නේ නැහැ. කිසි කෙනෙක් එන්නේ නැහැ නේද? ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අතාරින එකට. ක්‍රමානුකූලව අතාරින එක ලේසියිනේ. එහෙනම් දැම්ම ඉඳලා ටික ටික ටික තනියෙන් අර ගමනට සෝදානම් වෙන්න ඕන. ඒකට කියන්නේ මොකද්ද? ඝන සංගණිකාවෙන් ඈත් වෙනවා. ඔන්න හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය තමයි සංසග්ගාරාමෝ හෝති. සංසර්ගවතර තේ බැඳීම තමයි. පහක් තියෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ග කියන්නේ මොකක්ද? තමන් ආදරය කරන අය දකින්න හරි ආසයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් පුහුදුන් ගතියක් නේ. තමන් ආදරය කරන කෙනා දකින්න කැමතියි. ඒකට කමක් නැහැ. හැබැයි මේක ටිකක් ප්‍රමාණය දැනගන්න ඕනේ. ඇබ්බැහිය හොඳ නැහැ. දැන් බලන්න සමහර වයසක මිනිස්සු මම දැකලා තියෙන ප්‍රවේශ කරිනකොට තමන් ආදරය කරන කෙනාගේ පින්තූරය දාගෙන ඉන්නවා. කියන්නේ ප්‍රවේශ කරින අරින වෙලාවට අර එක පේන්න ඕන. දැන් අර තාක්ෂණයේ දිනු නිසා තමන් ආදරය කරන අයත් එක්ක කෝල් එකක් ගන්න වීඩියෝ කෝල් එකක්. ඒක කමන්නේ නැහැ. හැබැයි මේකට ඇබ්බැහි වෙන්න එපා. මොකද මේවා පින්නතොනේ චූටි දේවල් හැටියට පෙවුනට මේවා දුගති ගාමින්න ලොකු හේතුවක් වෙනවා. මම හිත කියන්නම් උදාහරණයක්. මම දවසක් භාවනාවට සටහනකට සම්බන්ධ වුණා. ගෝයන්කා භාවනා කියලා තියෙන අහලා ඇති. ලෝකේ හැම රටකම තියෙන ලංකාවේ තියෙන සෙන්ටර් හතරක්. එතකොට මේකේ විශේෂත්වය තමයි කතා කරන්න බෑ. වඳින්න බෑ. බුද්ධ පූජා කියන්න බෑ. භාවනාව විතරමයි. මේ මිනිස්සෙගේ මූණක් බලන්නවත් බෑ. ඒක මේ අරාබි රටවල් වල පවා තියෙනවා. උගන්වන්නේ ආනාපාන සතිය. හරිම හොඳ භාවනාවක්. ඉතින් සාමාන්‍ය විටමින් වගේ දේවල් ගන්න අයට විටමින්වත් ගන්න බෑ. ප්‍රෙෂර් පෙත්තක් වගේ ගන්න පුළුවන්. කියන ඔක්කොම දේවල් අයින් කරනවා. ඊළඟට කෑම බීමත් බොහොම සරලව දෙන්නේ. ඉතින් දෙස් විදේශ ගොඩාක් අය භාවනා කරනවා. එතකොට මම දැක්ක මාත් එක්ක වාඩි වෙලා හිටියදී එක තාත්තා කෙනෙක් අවුරුදු 60ක 70ක් 60ක් විතර ඇති. මෙයා දවසක් හොරෙන් හොරෙන් පොතක් බලනවා. මං දාන වෙලාවට ගියාම මං පැත්තකට කතා කරලා කොහොම වැඩේ කරන්න එපා. මේ මනුස්සයා මට කියනවා නේ ස්වාමීන් වහන්සේ පොතක් නෙවෙයි ෆොටෝ පොතක් ඇල්බම් එකක්. මම ඒ මොකද? මට මොනුගුරු දෙන්නෙක් ඉන්නවා. මට එක දවසක්වත් දැක්කේ නැත්නම් නිින්ද යන්නේ නැලු. මට අනේ අපොයි කියලා හිතුණා. මේ මිනිස්සු මැරෙනකොට දාලා යයිද? අන්න දස්සන සංසක්. එන ඕවට තියෙන අබ්බේ ටික ටික අඩු කර ගන්න ඕන. ශ්‍රවණ සංසංග කියන්නේ මොකක්ද? ආදරය කරන අයගේ හඬ අහන්න ආසයි. ගෙදරින් ගිහිල්ලා විනාඩි 5යි ආයෙ ගෙදරට කෝල් එකක් ගන්නවා. එහෙම ඉන්නව නේද? මේ කමන්නේ ඉන්න තැන දැනුවත් කරන එක හොඳයි. නැත්නම් ඇබ්බැහි වෙන්න එපා. ද සමුල්ලාප. අල්ලාප සල්ලාපේ දෙන්න තියෙන කැමැත්ත. ඊළඟට පින්න තුනේ සම්භෝග සංසග්ග. ඒ තමන් ආදරය කරන අය දෙන දේවල් තියෙනවනේ සපත්තු දෙකක්, වලල්ලක්, ඔරලෝසුවක්. ඒක අතපතක ගාව හේ ඉන්නවා අරයනේ දුන්නේ අරයනේ දුන්නේ කියලා. එහෙම නේ පාවිච්චි කරන්නේ. මොකද ඒවට බැඳි බැඳි හිටියම මට එක ළමෙක් කිව්වා එයාගේ ආච්චි 100ක් මැරිලා දැන්. 100 විවාහ වෙන දවසේ දීපු වලන්න හැමදාම ගන්නවලු පෙට්ටියකින් පිහදනවලු තනියෙන් ගෙනාවෙනවලු බලන්න. උත්තරණ ඇවිල්ලා උපදින්නේ. මේ ස්වාමීන් වහන්සේ නමක් සිවුරකට බැඳිලා ඉඳිලා සිවුර මැක්කෙක් වෙලා ඉපදුනා නම් අරක කොහොම තේරෙන්නේ? එහෙනම් ඒවා ටික ටික අඩු කරන්න ඕන. එහෙනම් මේව නවතින්නේ අන්තිමට කාය සංසර්ගයෙන් තමයි. එහෙනම් සංසර්ගවලින් ටික ටික අයින් වෙන්න ඕන. අවසාන එක තමයි ප්‍රපංච රාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨි මාන. මේත් බලයි මේ තණ්හා දිට්ඨි මාන කොහොමද අපි නැති කරන්නේ කියලා. ඇත්තටම පින්නතුනේ මාන්නය කියන නිවන් දකින්න කම්ම තියෙනවනේ. මෙතන කියන්නේ තණ්හාව කියලා කියන්නේ මෝඩ තෘෂ්ණාව. මම මෝඩ තෘෂ්ණාව කියලා කියන්නේ මෙන්න මේකයි. තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. මෙයන්ට විවාහ වෙන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන්, කසාද බඳින්න ළමයි හදන්න පුළුවන්, වාහන ගන්න පුළුවන්. එහෙම කොත්තනවත් තහනම් කරලා තියනවද? නැහැ. හරිම පහසුවෙන් යන්න පුළුවන් ධර්මයක් නෙමේක. අපි අය වරද්ද ගන්න මොකක්ද? අවශ්‍යතාවයේ සලකනා දේවල් පරිහරණය කරන්න දන්නේ නැහැ. වාහනයක් ගන්න හොඳ වාහනයක් ගත්තට කමන්නේ වරදින්නේ වැඩි මොකද්ද වාහනයට බැඳෙනවා වාහනත් අරගෙන යන්නයි කල්පනාව එහා ලෝකෙට යනකොට. ඕක නැද්ද අපේ ඇයට? ගෙයක් හදනවා, ගෙට බැඳෙනවා, ගේත් අරගෙන යන්න. ගේ වින්දනං එච්චරයි. බිරිඳක් ඉන්නවා බිරිඳට ආදරෙන් ඉන්න ඕන. හැබැයි ආදරෙන් ඉන්නවා කියලා එයාත් අරගෙන යන්න හිතුවොත් තමයි වරදින්නේ. එහෙමනම් මෙන්න මේක හිතට ගන්න අවශ්‍යතාවයේ සලකන දේවල් පරිහරණය කරන්න. වාහන අවශ්‍යතාවයට, ගෙදර අවශ්‍යතාවයට. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. ඊළඟට වෙනසු දිට්ටි. මිත්‍යා දෘෂ්ටි අඩු කරගන්න අනිවාර්යයෙන්ම බණහන්ට ඕන. දැන් බලන්න මේ නොයේ දේශනා කරන ප්‍රසිද්ධ දේශකයෝ. දිව්‍ය ලෝකයේත් මෙහෙලෝ අපායත් මෙහෙලෝ මොන කතාද මන් දන්නේ. බුද්ධ දේශනාවේ හැම පැහැදිලිවම දිව්‍ය ලෝකේ ස්වභාවය, අපායේ ස්වභාවය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට පින්නතොනි මාන්නය. ඉතින් මේ මාන්නය නම් හරි භයානකයි. පුළුවන් තරම් අනතිමානී වෙන්න ඕන. මාන්නයක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ. මම අවුරුදු 100ක්වත් ජීවත් වෙන්නේ නැහැ. මහ පොළොවට පස් වෙනවා. උඩින් යන්නේ. ඒවා මහා මෝඩකම්. එහෙනම් ඔන්න ඔය කරුණු හය සම්පූර්ණ කරගත්තොත් සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. ඉතින් මේවා අමාරු දේවල් ජීවිතේට ගලප ගන්න. වැඩවලට තියෙන ඇබ්බැහිය. ඒ කියන්නේ යම් කිසි වයසකට ගියාම ඒ වගේ නිදහස් වෙලා වගකීම් පවරලා පැත්තකට ඉන්නවා. ඊළඟට කතාව, නින්ද. එකට එකතු වෙලා ඉන්න තැන කැමැත්ත අර සංසර්ග පහ. ඊළඟට මෙන්න මේ කියපු තණ්හා දිත්‍යමාන ටික ටික අඩු කරගන්න ඕන. එහෙමනම් පින්වත් හැම කෙනෙකුටම සන්තෝෂින් ඇස් දෙක පියා ගන්නට මේ දේශනාව අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති